සම්මා සම්බුද්ධ සරණයි සිළු දනාතම බෞද්ධ රූපවාහිනිය ඔබට සම්නිවේදනය කරන උතුම් උදායකත්ව සඳරම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සඳරම දේශනාව දිනේ පරිකත කර ලබන්නේ බෞද්ධ මාධ්‍යාලයේ කලුතර ශාඛාවපත් වාදන යන කලුතර ඈතගම බෝසත් මාපියසේන පරිශ්‍රයේ සිටයි. උතුම් වූ සදරම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් වැඩම කොට බදාළ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන දාස්ත්‍රමාධිපති ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජනීය කාගොල්ලේ සෝමෝෂ නායක ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු කාන්ත නිවස ගාලුපාර පින්පත්ත පානදුර පදිංචි ඇග්නස් ගුණසේකර මෑණියන් ඇතුළු දුදරුවන් පිරිසයි උතුම් වූ සතරම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට මේ උතුම් වූ සතරම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. අවුරුත් මෙසේ කියන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරෝහෙයින් අරහං නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අන්‍යන්ත චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ සමන්නාගත බැවින් විඤ්ඤාචලන සම්පන්න නම් වනසේක ස්වාමී විභාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත් බැවින් සුගතෝ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සකල ලෝකය දැනවදාද දෙමින් ලෝකවිදෝ නම් වනසේක රූපයෙන් සත්තා දේව මනුස්සානම් වනසේක ඡන්ද ගුණයෙන් සමන්නාගතෝ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාරය දේවා සාදු සාදු විනාඩියක් දැස තියාගෙන ඉතිපිසෝ ගාථාව හිතින් මෙහි කරමින් බුදු ගුණ භාවනාව සිද්ධ කරනවා. සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු මරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දිවා තපතියා දිස්සෝ රක්තිං ආඝාති චන්දිමා සන්නද්ධෝ කත්තියෝ තපති ජායේ තපති බ්‍රාහ්මනෝ අතසම්බ මහෝරත්තිං බුද්ධෝ තපති තේජසාති සදවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහෝම වැදගත් දේශනාවක් මේ මාතෘකාවේ තිබුණේ බෞද්ධයා නාලිකා ඔස්සේ සමස්ත ලෝකයටම විසරවා හරිනු ලබන ධර්ම දේශනාවෙහි දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ පානදුර පින්වත් සාලුපාල කාන්ති නිවස අංක දෙකෙන් දෙක යන නිවසේ පදිංචි එග්නස් ගුණසේකර මෑණියන් ඇතුළු දූදරු පිරිසයි. එතුමි ඇතුළු දරුවන් අපේක්ෂා කරන්නේ වර්ෂයකට පෙර අභාව ප්‍රාප්ත වන ලියනගේ චාර්ල්ස් ගුණසේකර උපාසක මහත්මාට පියාට ස්වාමියාට ඥාතිවරයාට පින් අනුමෝදන් කිරීමේ පින්කම හැටියටයි. පරලෝකීය මෞපිය ඥාතීන් කවුරු සිහි කරලා ජීවත් වන ආදරණීය ඇග්නස් කුලසේකර මෑණියන්ට නිරෝගී සම්පන්නිය පතාගෙන මේ මහා පින්කම සිදු කිරීම පිළිබඳව සන්තෝෂයටපත් වෙන්නට ඕන. ඒ අනුවම ප්‍රාර්ථන පියා වෙනුවෙන් දිනාත තුන් මාසය ආදී පින්කම් කරලා වර්ෂ පූර්ණ පින්කම හැටියට ලෝකෙටම ධර්ම දේශනාවක් කරනවා. ඒක බොහොම වැදගත්. දානමාන පින්කම් සියල්ලට වඩා අභේදානමය පින්කම් වලටත් වඩා වටින්නේ ධර්ම දේශනාවක් පැවැත්වීම. ධර්ම දානමය පින්කම කියන්නේ ඒක. ධර්ම දානමය පින්කමක් කරගන්න ලෞතර බුදු කෙනෙකුගේ ශාසනයක් තිබෙන්න ඕන. අනිත් කාලවල බණ පදයක් ලෝකේ නැහැ. ඒ වගේම දේශකයන් වහන්සේ නමක් වැඩ ඉන්න ඕන. සදහවක් උදවි ඉන්න ඕන මේ කණ්ඩායම් තුන එකතු වුණාම තමයි ධර්ම දානමය පින්කමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. බුද්ධ ශාසනය වික්ෂෝන් වහන්සේ සදහවක් දායක උදවිය. අද ඒ කරුණු තුනම එක්රැස් වෙච්ච වෙලාවේ ආදරණීය මව් පෙරමුණේ තියාගෙන දුවා දරුවන් දරුමනුරන් ඥාතීන් එකතු වෙලා ඒ අභාව ශාසන ආදරණීය ස්වාමි පුත්‍රයාට පියාට පින්දීමේ මහා පින්කමක් කරගන්න ලැබීම මහා වාසනාවක් කොට සැලකගන්නට ඕනේ. බුදු කෙනෙක් ලෝකේ නැති කාලේ පරලෝ යන කිසිම කෙනෙකුට පිනක් ලබා ගන්න ක්‍රමයක් නැහැ. අද වුණත් බෞද්ධ ජනතාව හැර අන් අයගේ අය පරලව යන මොනම පිනක්වත් දෙන්න ක්‍රමයක් නැහැ. ඒ ඒ ශාස්ත්‍රවරු පින්දීමක් ගැන උගන්වලා නැහැ. ඒක ඒගොල්ලන්ට අතීත වර්තමාන අනාගත යන කාලත්‍රය නොනට පේන්නේ නැහැ. උපදිනවද ඉපදෙයිද මැරෙයිද ගැන හොයන්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේට අතීත වර්තමාන අනාගත කාලත්‍රයේම පේන එකයි ਸਰවඥකය. ඒ බුදුනෝනට පේනවා අපි අතීතේ කොහේද ලෙනවද? අනාගතේ කොච්චර කලක් යයිද? ඒ ඔක්කොම බුදුනෝනට පේනවා. ඒ තරම් විශාල නුවණක් ਸਰවඥ සාඥානේ කියන්නේ. මහා සාගරේ සීමාවක් තියෙනවා. මේ ලෝකයේ සීමාවක් තියෙනවා. එහෙමනම් ਸਰවඥතා ඥානයේ සීමාවක් නැහැ. ඒ තරම් බලගත් නොවනක් ලැබුණේ සාරා සංකේය විෂය සංකේය කල්පලක්ෂයක් දන් දෙලා සිල් රැකලා භාවනා කරලා තමයි ඒ සා විශාල නුවණක් ලැබුණේ අන්නේ නුවණට පේනවා මේ පරලෝය යන අයට මොකද වෙන්නේ විශාල පිරිසක් සතර පායට යනවා. අතලොස්සක් මනුලොවට එනවා. අතලොස්සක් දෙවලොවට බවලොවට යනවා. ස්වල්ප මාත්‍ර කෙනෙක් නිවනටපත් වෙනවා. එතකොට නිවනටපත් වෙන අයට පින ඕන නැහැ. රාග භවෙන් නිවනටපත් වෙනවා. අවශ්‍ය නැහැ පින. බ්‍රහ්ම රාජවරුත් මේ පැත්ත බලන්නේ ඒගොල්ලෝ ධානසෝයේ ඒගොල්ලොන්ටත් වෙනස් වෙන අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් වෙන ඕන මේ වෙලාවේ ඕන නැහැ. සදේවලව ඉන්න අයගේ සැප වැඩි නිසා අපි ගැන බලනෝ බොහොම අලුත්කින් පිනක් ලබා ගන්න පින් ඇත්තෝම පමණයි. මෛත්‍රිය මාභෝසතානෝ දුටුගමුණු පාවන්තිස්ස වැනි මහා ප්‍රබෝධ විවර පිනට ශාසනයට ලැබියයි පින් ගන්නවා. එත්තාවතා චම්හේහි කියන ගාථාව කියන්නේ ඒකද තමයි. සමහරක් නාග සුපර්ණේ නාග ලෝකෙින් සමහරක් පිංගන්න. ප්‍රේත ලෝකේ පරදත්තෝපදීවි ලෝකෙින් අය අනිවාර්යෙන් පිනගන්නවාමයි. අනිවාර්යමයි. අනිස් සතර පායේ කාටවත් පිංගන්න බැහැ ආශිර්වාදයක් විතරයි. පින කරන අපට සංසාරේවත් ගෙවා නිම කළ නොහැකි පිනක් ලැබේ. සංසාරේවත් ගෙවා නිම කරන්න බෑ. ඒ තරම් පිනක් ලැබෙනවා පුණ්‍යානු මෝදනාවේ විපාක හැටියට. බිම්බිසාර මහරජතුමා තමයි පළවෙනි පින්දීමේ පින්කම කළේ රජමාලිගාවේ. අපිට නම් මේ ඥාතිවරු පහක් හයක් දහයක් 500ක් වෙයි. බිම්බිසාර රජතුමාට හිටිය ලක්ෂයකට ආසන්න ඥාති පිරිසක්. බොහෝම ඈත ඉඳලා එනවා පින්බලා පොරොත්තුෙන් පිනක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. මේ ශාසනය වෙනකම්ම දුක් වෙනවා. මේ ශාසනයේදී පින් ලබාගෙන ඒගොල්ලෝ අතුරුදහන් වුණ මීට පස්සේ නම් ඒ වගේ පව් වැඩ කරන්නේ නැහැ. විඳපු දුක ඒ තරම් භයානක. ඒවා හොඳට තේරුම් බේරුම් කරගත්ත අපි කෙනෙක් මරණයටපත් වුණාම හොඳ ඇති පෙරක් අපි දෙලා එයට සපපතනවා. ඒ ප්‍රධාන කොටස පින්කම කරන අපි. ඒ වගේම ජීවත් වන මවට ආශිර්වාද කර. ආශිර්වාද ලැබෙන ප්‍රධාන පින් අපිට. ඒ නිසා දුවා දරුවන් බොහෝම සතුටු වෙන්න ඕන අද මේ පින්කම. මාත්‍රෝ පිත්‍රෝපස්ථානය මවට සැලකීම පියාද සැලකීමේ පින්කමක් මේ කරන්නේ බොහෝම වැදගත් මේ පින දරුවන්ට සසල වසනතුරු මොනම දුකක්වත් ලැබෙන්නේ නැහැ හැම සම්පතක්ම ලැබෙනවා අපේ බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී ඒක දේශනා කරන මංගල කියන වචනේ තේරුවා මංගල කියන්නේ මෙලව සැප ලැබෙන්නේය පරලොව සුගතියකට යන්නේය නිවනට පත්වන්නේ අර්ථ තුනක් මෞත පියාල සැලකීමේ පිනෙන් දරුවන්ට මෙලව යාපත සැලසෙන්නේය පරලොව දෙව්ලොවට පත්වන්නේ සසල ගමන සැපවත් වන්නේය නිවනට පත්වන්නේ මාතා පිතෝ පත්තානම් කියන එක ආනිසංසවාද මෞත පියාල සලකන දරුවෝ වාසනාවන්තයෝය සත්පුරුෂයෝය කළගුණ සලකන්නෝය පඬිතෝත්තමයෝ කියලා කිය. විශාල අර්ථවත් නම් ටිකක් දුන්න දරුවා. මෞත පියාල නොසලකන්නාද පහත්ම වචනයකින් එමතුවා වසලයා කියලා වසල සූත්‍ර. නරකාදීටම යන්නේ කියන දේවල්. මෞත පියාට නොසලකන්නා මෙලවක් පිරෙන්නේ පරලොවක් පිරෙන්නේ කියන පරාභව සූත්‍රයේදී පාදලා දුන්නා. මෞත පියාල සලකන්නෝ දේව රජදරුවන් වාසනාවන්ත දිව්‍යාංගනාවන් දෙ මුළු ලෝකෙටම අධිපති සක්විත රජවන්නේ කියලා අනිසංසක් කිව්වා. සිරාණෝවාද සූත්‍රයේදී මෞට පියාට සලකන ක්‍රමය අබේ ඇති විදිහට කියලා දුන්නා. ආන්න ඒවා හිතට ගතට ගත්තු දරුවෝ තමයි මව්ගේ පියාගේ වටිනාකම දන්නේ. කවදාකවත් දුර්ගතියකට යන්නේ මේ දරුවන් මේ පින්කම සදාසිතින් නොනින් සිදු කළා නම් සංසාරවත් දුගතියකට යන්නේ එච්චර බලවත්. ඒ තරම් බලවත් පින්කම බුදු කෙනෙක් අනුදැනවදාල පින්කමක් මේ කරන්නේ. අන්න ඒවා හොඳට දියුණු තියුණු කරන අපට මෙලව ජීවිතයේ මේ සංසාර ගමන වාසනාවන්ත කරගන්න පුළුවන්. අපි දැන් මාත්‍රකාව පැත්තට හැරෙමු බුදුරජාණන් වහන්සේ ගැනයි අද මාත්‍රකාව. ඊළඟ බබලීමක් එක පැත්තකට තියෙනවා. එක වෙලාවකට තියෙන මහා රජතුමා සිවුරඟ සේනාවත් එක්ක සියලු ආවරණයන්ගෙන් සැරසිලා එනකොට එකමාගේ බබලීමක් තියෙනවා. ඒත් ඒ වෙලාවට විතරයි. ආවරණ අයින් කරලා සිවුරඟ සේනාව ඉවත් වෙච්ච ගමන් සාමාන්‍ය කෙනෙක්. රාතන් වහන්සේගේ බබලීම නිරෝධ සමාපත්තියනකොට නිරෝධ සමාපත්තිය කියන්නේ හිත නිරුද්ධ කරනවා. ශරීරයේ පමණයි හෙලවෙන්නේ නැහැ. ගිනි තැබුවක් පිච්චෙන්නේ නැහැ. අන්න බලන්න බලවත්කම්. දෙගොඩ තලාව යන ගංගාව දෙගොඩ තලාව යන නිරෝධ සමාපත්තිය ආමුදුරෝ ඒ උඩින් වතුර ගියත් හෙලවෙන්නේ නැහැ. ගහගෙන යන්නේ නිරෝධ සමාපත්තියේ බලවත්කම්. අපොම පොපුරාවියක් වදින්නේ නැහැ. බලන්න නිරෝධ සමාපatti රහත් භවයේ බලවත් කම කොහොමද කියලා. ඒක බබලෙන්නේ නිරෝධ සමාපatti ඉන්න වෙලාවේ පමණයි. එතකොට ආනන්ද හාමුදුරුවන ප්‍රශ්නය ස්වාමීනි සූර්යාගේ බබලීම දවල් කාලයේ උදේ 6 හැන්දෑව 6 වෙනකම් තියෙනවා. චන්ද්‍රයාගේ බබලීම පොරපසලොස්සක වෙනකොට හොඳට බබලෙනවා. ඒ එක පක්ෂයකට. ඊළඟට ඔය වෙලාවේ කොසල් මහා රජුරෝ රාජ්‍ය උත්සවයකට ගිහිල්ලා ජේතවනාරාමෙට එන වෙලාව. එතමත් සිවුරංග සේනාව පැත්තට නවත්තලා සර්වාභරණේ සැරසිලා බුද්ධ වන්දනාවට ආවා. එතුමාගේ වැබදීමක් ඒ සර්වාභරණයෙන් සැරසිච්ච වෙලාවට පමණයි රජුරාගේ වැබදීම. සාමාන්‍ය දුමක් ඇන්දම නැහැ. ඒක පැත්තක රහතන් වහන්සේ නමක් අර මම කිව්වා වගේ නිරෝධ සමාපත්තිය වැඩේ. ඒ වෙලාවෙත් උන්වහන්සේගේ දීප්තියක් වැදලීමක් තිබෙනවා. ප්‍රශ්නේ මේකයි. උදේට දවල්ට රාත්‍රියට මුළු දවසේම බබලන්නේ කුමක්ද? බබලන්නේ කවරක්ද කියන ප්‍රශ්නේ තමයි ගෙනාව. ආන්නේකටයි මේ දේශනේ උන්වහන්සේ පිළිතුරක් හැටියට දේශනා කළේ. දිවා තපති ආදිච්ඡෝ රත්තිං ආභාති ඡන්දිමා සන්නද්ධෝ කත්තියෝ තපති ධායි තපති බ්‍රාහ්මනෝ අපසබ්බ මහෝ රත්තින් බුද්ධෝ තපති තේජසා ආනන්දේ ඔබ කියෝ කරුණ ටික සැබෑව සූර්යයා එක වේලාවකට පැටලේ චන්ද්‍රයා තව වේලාවකට රජුරෝ එක වේලාවකට මහරහතන් වහන්සේ එක වේලාවකට උදේට දවල්ට රාත්‍රියට අවශ්‍යට බබලෙන උතුම් ආනන්දය තථාගතයන් වහන්සේ. ලෝකේ තථාගතවරු හා සමකරන්න කෙනෙක් තව නැහැ. පංච තේජසකින් බබලෙනවා. සීල තේජස, ගුණ තේජස, ඥාන තේජස, පුණ්‍ය තේජස සහ ධර්ම තේජස කියන මහා බල පහකින් උන්වහන්සේ බබලෙන. සීල තේජස කියවහම බුදු කෙනෙකුගේ සීලයට නම් පින්වත්නි සමකරන්න කෙනෙක් මේ ලෝකවත් නැහැ. ලෝකම මිනිස්සුන්ගේ දෙවියන්ගේ සීලය එකතු කළත් බුදු කෙනෙකුගේ සීලයට සමකරන්න බැහැ. මේ ශාසනයේ සෝවිසි අසංකේයයක් නිවනටපත් වුණා. ඒ ප්‍රමාණයේ සීලය එකතු කළත් බුදු කෙනෝගේ සීලයට සම කරන්න බෑ. 9180 කෝටි 50 ලක්ෂ 36000 ශික්ෂාපද රකින්න එකම උතුමා බුදුරජාණන් වහන්සේ. ආන බලන්න සීලය. ඒ නිසා බුදු කෙනෙකුට මල්වත්තියක් පූජා කළත් කවල්ප ලක්ෂ ගණන් සැප විපාක පූජා කරන අය තමයි සීලය වැඩි. පාන පූජකල දානෙදින්ග පූජකල ලැබෙන පින සීමාවක් කරන්න බැරි සීලේ බලවත් තමයි. සීලේ බලවත්. දවසක් බුදුරජාණන් වහන්සේ ආන අහනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේට පූජාවක් පවත්වනවා. තථාගතයන් වහන්සේ සරියුත් හාමුදුරන්ට පූජාවක් කරන මේ දෙකේ ඉහළම අනුසස් ලැබෙන්න කුමක්ද? අපි ඔක්කොම කියන්නේ සරියුත් ස්වාමීන් වහන්සේ කරන පූජාව බලවත් කියලා. නමුත් ඒක ප්‍රතික්ෂේප වෙනවා බුදු කෙනෙක් තව කෙනෙකුට යමක් දෙනකොට ඒක බලය වැඩි සියලුම අනුසස් සලකාගෙනයි ඒ පරිත්‍යාගය කරන්නේ බලවත් වැඩි අපි නිති උදේ අවස කරන මල් පහන් ගිලන්පස දානමාන පූජාව නිවන් දකිනා ජාති දක්වාම මහා සතුටි පාක ලබා දෙන හැබැයි ඊට හොඳින් කරන්නේ නොවන යුදාම කරන්තු. දෙව්ලෝ බබලෝ නොපතාම කරන්තු. නිවන් සැප ලැබේවා කියන අදහසින් බුදුන් වැන්දොත් පූජා කළොත් පින්වතුනේ පිනනම් ආයි සම කරන්න බෑ වෙන පූජාවක්. ඒ නිසා ඒ ලෝතර බුදුරජාණන් වහන්සේගේ සීලය ගැන හිතලා පින්වත් පූජාව හොඳට කරගන්න. දනගාල නලල විමතියලම වදින්නෝ කියලා දුන්න බුදු ගුණ නිතර නිතර මෙනෙහි කරන්නේ අසනේ පපුරු පන්දරු මාරක බාධක කිට්ටු වෙන්නේ නැහැ චර බලවත් දරුවේ කඳනවනම් මීට වඩා මන්තරයක් නැහැ පින්වත් දරුවේ කඳනකොට ඉතිවිසෝ ගාතාව කියවමින් නලවන ලුවත ගන්න පැන් ටිකක් දෙන හරි බලවත් අපේ පින්වත්නි කොසගහක් තිබුණ මේ ගහේ කුඩා කාලෙම ගෙඩි ටික මැරිලා වැටෙන කුණු වෙලා වැටෙන. මම බැලුවා කරන්න දෙයක් නැහැ. කලේ ඔන්න ඔය බුදුගුණයි පිරිත් නෝලයි දෙක. පිරිත් නෝලක් ගහේ බැන්න පිරිත් බැන් ටිකක් ඉස්සර. ඔය කොරෝනා කාලේ ගෙඩි 70ක් අඩලා තිබ්බ මිනිස්සු. ඔන්න බලන්න මේ බුදුගුණවල බලය ඒ වගේ ජන සමාජයේ ජීවත් වෙන මේ හැම දෙනාටම කරදර සම්කටොළු බාධක ඕන තරන්නේ. අන්නේ වෙලාවට ඉතිවිසෝ ගාථාව විතර කියන්න ඒ වෙලාවට විතරක් නෙමෙයි දවස පුරාම මතක් වෙන මතක් වෙන හැම වෙලාවෙම බුදුගුණ භාවනාව කරන් හරිම ප්‍රබලයි. හේතුව තමයි යොන්නු සීලය බුදුරජාණන් වහන්සේගේ සීලය මහා ප්‍රබලයි. ආන්නේ සීලේ ප්‍රබල නිසා තමයි ඕනම දෙයක් පූජා කළොත් ඒ බුදු ගුණමනේ කළොත් අපට සීමාවක් නැති පිනක් ලැබෙනවා. ඒක පළවෙනි. දෙවෙනි එක ගුණ තේජස. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙපමණයි කියලා කාටවත් කියන්න බෑ. මහා සාගරේ බාල්දියක් කරගෙන කවුරුවර වතුර මනින්නාද? ඒක හරියන්නේ නැහැ. නිෂ්ප්‍රයෝජනයි. මහා සාගරයේ වතුර බාල්දියකින් මනින්න බෑ. අන්න ඒ වගේ පින්නතුන බුදුරජාණන් වහන්සේගේ ගුණ 10යි 100යි 10000යි ලක්ෂයයි කෝටියි ප්‍රකෝටියි කියලා කියාගෙන කියාගෙන යන්න බෑ. ගණන අසංකේය නවතිනවා 1.140යි. බුදු ගුණ ඒ තත්ත්වයට අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ පහදලා දෙනවා ගුණයන්ගෙන් උත්තරීතර වන්නේ බුදුරජාණන් වහන්සේ බලන් උන්වහන්සේට ලැබෙන සම්පත් උසීල තේජස ගුණ තේජස නිසා චේතවනාරාමේ වේලවනාරාමේ පූර්වාරාමේ දැන් රුවන්වැලි මහසෑය බෝධිය ලෝකෙම තියෙන වේර විහාර ඒ සියල්ලම පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙන කෙනෙකුට දෙන්නේ නැහැ ඔය බොරම රට තියෙන රත්තරන් ටොන් 19ක බුද්ධ ප්‍රතිමාව රත්තරන් ටොන් 19 බලන් දේශ දෑවතුන් ඒකත් පූජකලේ බුදුරජාණන් වහන්සේ තායිලන්තයේ හම්බුන කැණීම් වලදී ටොන් 12ක මැණික් ගලක් ඒක විකුණන්න බෑ මිල කරන්න බෑ ඒකත් පින්වත්ති පූජා කළේ බුදුරජාණන් වහන්සේට පසුගිය කාල ලංකාවේ ප්‍රදර්ශනය කරනවා මෙන්න මේ සීල තේජස ගුණ තේජස නිසා තමයි බුදුරජාණන් වහන්සේට මේසා විශාල පූජාවක් පවත්වන්නේ. එක දවසක මේ ලෝකෙම පූජා කරන වස්තුන් ගොඩගැවුවොත් විශාල කණ්ඩක් වේ. ඒ තරම් පූජාවක් බුදුරජාණන් වහන්සේ. ඔය බුද්ධ ගයාවට එක දවසක කරන පූජාව ගොඩ ගැහුවා නම් පින්වත් විශාල කණ්ඩක් වේ. බලන්නකො ලැබීම. කොයි ශාස්ත්‍රෝරයාට ඒ තරම් ලැබීමක් තිබේ. බුදුරජාණන් වහන්සේට පමණයි. ඒතව විසි අසංකේය කල්පලක්ෂයක් දන් දුන්න ඒකේ විපාක. ඕනෑම කෙනෙක් හිතෝලින් කෙනෙකුට යමක් දුන්නොත් ඒක විපාක ලැබෙන්නේ තමාට. හැබැයි දෙන සියලුම දේ හිත පිරිසුදුවටම දෙන්න ඕන. ඉදිකටුවක් දුන්නත් හිතේ සතුටෙන් දෙන්න අසුතයෙන් දුන්නොත් වෙනවත් විපාක මදි එළවෙනවා දහය ගොඩේ හිටෝපු මඩේ හිටෝපු කනුවක් වාගේ එල්ලෙනවා ඒ දේම සෛලමේ පර්වතයක් වාගේ වෙන්න ඕන කියව. පොළවන්න බැරිද ඒක අනුන්ට බෑ තමන්ට බාර. එතකොට බුදුරජාණන් වහන්සේගේ සියලුම ගුණ ඇතුළත් දේශනේ මන්ත්‍රෙ ඉතිවිසෝ භගවානරහං සම්මා සම්බුද්ධ. ඔය කියන අප්‍රමාණ ගුණ සියල්ලම ඇතුළත් කළා තිබෙන්නේ පොඩි ගාථාව. දැන් කියන අසංකේය තවදා තව ගුණ තියෙන. ඒ සියල්ලම ඇතුළත් ගාථාව බුදු කෙනෙක්මයි දේශනා කරන්නේ. ඒ නිසා ඔන්නේ බුදුගුණ භාවනාව කරන්න කවම දවසකවත් නරකාදී පැත්තටවත් යන්නේ නැහැ කියන එක ධර්මයේ පෙන්වච්චර ප්‍රබලයි. නිසා ඉස්සෙල්ලම අපි කරගන්න ඕන අපායේ දොරටු ආගන්න. ඒකට බුදුගුණ භාවනාව කරගන්න. පූජාව හරියට කරගන්න. දාන සීල භාවනා පිටික කරගන්න නිවන් සුව පතා හොඳටම ඇති. ඊළඟ තේජස ගුණ තේජස කිව්වා. ඊළඟට ඥාන තේජස. බුදුරජාණන් වහන්සේගේ సంతානයේ පහළ වන ඥාන අර විදිහටම ගණන් කරන්න බෑ. මහා ඥාන හයක් තියෙනවා. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ සත්‍යයන්ගේ හිතේ තිබෙන සද්ධා වීරිය සති සමාධි ඥාන දකින නොවන ආසයානුසේ ඥානේ ලෝභ දෝෂ මෝහ මද මානාදෝ කාම රාගානුසයද අනුසය දකින්නා වූ නෝන බොහෝම ප්‍රබලයි කෙරෝගේ හිත බලන්න කොච්චර දක්ෂ වෙන්නෝ ඊළඟට යමක මහා ප්‍රාතිහාරේ පාන ඥානයි ඊළඟට මහා කරුණාවත සමවදින ඥානයි සියල්ල දන්න සම්බන්විත ඥානයේ සහ ආවරණයක් නැති විනිවිද දකීමේ නොවන අනාවරණ ඥානයේ 6යි. මේ ඥාන 6 බුදු කෙනෙකුට පමණයි හම්බ වෙන්නේ. එතකොට මේ ඥාන 6 ප්‍රධාන අප්‍රමාණ ඥාන සාගරයක් උන්වහන්සේට තියෙනවා. ඒක නිසා උන්වහන්සේට කියන ਸਰවඥ ਸਰවඥයන් වහන්සේ කියලා කියනවා. ඒ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොටම විශාල ආලෝකයක් ලැබෙන්නේ ඕක තමයි. විසදුටුකම් ඈත් වෙනවා. තෙරුවන් වදින පොදනක වැඩි වෙනවා. බණානික භාවනා කරනක වැඩි වෙනවා. අනිත් කාලේ දකින්නවත්. ඔය ධම්මසොණ්ඩක නමින් රජෙක් ඉඳලා තියෙන එතුමාට බඩලින්ග කාණ්ඩ ඕන වෙලා. රටේ ලෝකයේ හැම තැනම අඩබර යවෙන් බලලා තියෙන බණ ගන්න කෙනෙක් කිසිම තැනක නැහැ. හිමාල වනාන්තරයට ගියා තාපසාරාමයක් ගන්න කොහෙවත්ම බණ නැහැ. දෙව්ලොවට තමයි එක්කන් ගියා පොතේ තිබෙලා තියෙන එක ගාතාවක් දේව සභා පොතේ අනිච්චාවත සංකාර ඔය ගාතච්චරයි ඒකෙන් පේනවා නේද පින්නතන බුදු කෙනෙක් නැතුව නම් බණ පදයක් ලෝකේ නැහැ අද අපට පැය 24ම බණ අන්නේ වාසනාව කොයි කවුරුණක් දිනු තියුණු කරගන්න ඕන කරදර සමුකටුල කියලා හිතන්නේ නැතුව පින පුළුවන් තරම් වැඩි කරගන්න ඊළඟට ධම්ම තේජස බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්ම තේජස කියන අවබෝධ කරගත් ධර්මය 84000 ධර්මස්කන්ධ අපි ළඟ තියෙන පින්වත්නි මාත්‍රුපාටි ඒක විස්තර දේශනාව ගත්තනම් ආසුසර පොත් ලියන්න වෙනවා දැන් බලන්න ධම්සක් සූත්‍රයේ මාත්‍රුකාව විතරයි පැය 12ක් කරපු දේශනා විස්තරය අපි ළඟ නැහැ. මාත්‍රකාව තියෙනවා. කර්මයේ සූත්‍රය මාත්‍රකාව. පැය 4ක දේශනාවක් ඕනේ විස්තර. ඊළඟට මහා මංගල සූත්‍රයේ ඒ පැය 4ක බණක් කියවේ උන්වහන්සේ. අපි ළඟ තියෙන මාත්‍රකා සූත්‍රයේ පමණයි. මේ මහා ධර්මස්කන්ධය එකතු කරලා නම් පොළ නැහැ ලියන්නේ. ඊළඟට ධම්මපදයේ බලන්න ගාථා 423 විතරයි. ඒක දේශනා කරේ කාටද පොතනදී ධම්මපද ගාථා විස්තර මොකුත් නැහැ. දානය ඉවරලා පින්නතනි දීර්ඝ දේශනාවක් ඒ කියන්නේ දීඝනිකාය තරම් දේශනාවක් කරනවා. වේගවත්. ඉතින් මේ මාත් මේ දේශනාව අපි ළඟ නැහැ. ඒවත් එකතු වුණා නම් පින්නොතන මේක මහා සාගරයක් ආන ධර්ම තේජස් අන්නේකයි ධම්මං සරණං ගච්ඡාමි කියන අන්නේක ධර්ම රත්නේ සරණය ඊළඟට පුණ්‍ය තේජස පස්වෙනි එක බුදුරජාණන් වහන්සේගේ පින නම් මේ ලෝකේ සම කරන්න තව කෙනෙක් නැහැ බුදු කෙනෙක්ම වෙන්න ඕන ඒක ලංගේ විසිය සෝවිසි අසංකේයයක් ආයි උතුමන්ගේ සීලේ එකතු කරලා සම කරන්න බෑ. ඒ වගේ සියලුම දෙනාගේ පින එකතු කරලා බුදු කෙනෙකුගේ පිනට සම කරන්න බෑ. ඒ තරම් පින. පුණ්‍ය තේජස. ඒ නිසා උන්වහන්සේට අනුකමකින් බුදු වෙන්න ලැබුණා. සාරා සංකේ කල්පලක්ෂයකින් බුදු වෙච්ච කෙනෙක් ලෝකේ තව නැහැ. මහා ඥානවන්තයෙක් නිසා තමයි අදුපලකින් බුද්ධත්වයට පත් වුනේ. අනිත් බෝසත්වරු අතාසංකේය කල්පලක්ෂය, සොලසාසංකේය කල්පලක්ෂය වගේ දෙතුන් ගුණයක් වැඩියෙන් එනවා. මෛත්‍රිය බෝසතාණෝ සොලසාසංකේය කල්පලක්ෂයක ඉඳලා පොඩි කාලයක්. ඔය එන අතරතුර උන්වහන්සේත් මොන ගැහුණා. අපේ බුදුරජාණන් වහන්සේ මහා නෝනකින් තමයි පාරමී පුරාගෙන ආන්නේ නිසා දුකාලයකින් බුද්ධත්වයට පත් වුණා. මොන තරම් වේසක් ලබාගෙනද මේ ධර්මයේ දේශනා කළේ උන්වහන්සේගේ පිනනම් තව කෙනෙකුට සම කරන්නට බෑ. ඔන්නෝයි පංච පංච තේජස හිතාගෙන පුණුවන් තරම් පූජා සත්කාර වන්දනාමාන කරන්නේ පිනේ නම් පින්නවක් යලුවක් වෙන්නේ නැහැ. තමාගේ හිත හොඳ නම් ඕන තරම් පින් රැස් වෙනවා. රොන්දලි මහා සෑයේ ඉඳ හිටෝ ගිහිල්ලා වැඩ පුදාගෙන එතෝ. එතන හිටියොත් කප්ප්‍ර දවසකට ගණනාවක් බඳිනවා. ඒ දෙක තුනකටවත් අත ගහලෙන්න පුළුවන්. ඒ නිසා මාස දෙක තුනකට වරක්වත් රොන්දලි මහා සෑයට ගිහිල්ලා පෝජා සත්කාර පවත්වන වැඳුම් පිදුම් කරලෙන්න බලවත් වෙන බලවත් වෙන මරණය හිත වෙන්න පුළුවන් මේ ඉන්න මිනිස්යා මේ මැරෙන මේ ඉන්න කෙනා හිත මැරිලා අපිටත් ඒක අනිත්‍යයි පුරාතන මිනිස්සු නම් අවුරුදු 80 90 100ක් ඉක්මවලා හිටිය අද බෑ ආන්නේ බව හොඳට වටහාගෙන අපි විනවැලි කළොත් තමාට දෙවියෙක් වෙනවා කියන එක, රජ කෙනෙක් වෙනවා කියන එක, බ්‍රහ්මයෙක් වෙනවා කියන එක අමාරු කරුණක් නෙමෙයි. ඊටත් වඩා වටින්නේ උතුම් සාන්ති ලක්ෂණ අමහමහ නිවනටපත් වේවයි. රහත් බවටපත් වේවයි. ඊට සම කරන්න කෙනෙක් ලෝකේ තව නැහැ. අන්න ඒවා හොඳට කල්පනා කරගෙන තමන්ගේ ජීවිතයේ තව තවත් වාසනාවන්ත කරගෙන මෙතනින් නිදාස් වෙලා යන්නට ඕන සංසාරවත් නැවත දුක් විඳින්න නැතුව සංසාර දුකින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපට ලැබුණේ අපි සතේද සංසාරයේ හොඳට වෙන් කරලා තියෙනවා. යාත්මේ මරණයටපත් වෙනකොට හොඳ පිනක් ලැබුණා. තණ්හාවක් තරාවක් ආවන මේ පැත්තට එන්න බෑ. හොඳ හිතකින් මරුණේ. ඒ නිසා මේ මෞතදා උපන්නා හොඳ ජීවිතයක් මේ ඇයට ලැබිලා තියෙනවා. ඒක තවත් ආලෝකමත් කරගන්න තමයි මේ බුදු සසුන ලැබිලා තිබෙන්නේ. ඒ නිසා මිහි පැවිදි ඔබ අප කොයි කවුරුත් හැමෝම එකතු වෙලා දාන සීල භාවනා පින්කම් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර කරුණා මෛත්‍රී දියුණු කරන සමගිය සමාදානෙන් ජීවත් වෙන හොඳට තමගේ රැකී ආරක්ෂා අධ්‍යාපන කටයුතු දියුණු කරගෙන ආදර්ශ සම්පන්න ජීවිතයක් ගත කරන බුද්ධ ශාසනය රැකගෙන පාරමී ගුණ දියුණු කර ලබා අප හැමෝටම මේ ධර්ම දේශනා පින්කම මෑණියන් ප්‍රදාන හැමෝටම මේ පින සාන්ති ලක්ෂණ අමාමහා නිවන් සම්පත් අවබෝධ කර ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න ඕනේ